කරනු ලබනවා සවනට සිසිලස්ස දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාව අද 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ 9 වෙනිදා අඟහරුවාදා දවසේ ඉතින් අද දවසේදී අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් පූජ්‍යපාද අලව්වේ අනුමදස්සී අපගේ ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මේ ධම් සභාව මණ්ඩපයට වැඩම කර සිටිනවා අද දවසේදීත් සැලකිය යුතු පිරිසක් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සජීවීව මේ අවස්ථාවේ සම්බන්ධ වෙනවා. ඒ වගේම ගුවන් දොස්තර පිරිස සම්බන්ධ වෙනවා. ඉතින් මේ සියලු දෙනා වෙනුවෙන්ම මම පාද නමද নমස්කාර කර සිටින්මින් පූජ්‍යපාද අලෝභය නමෝදස්සී ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේදී අප කෙරේ අනුකම්පාවෙන් අපට මේ තථාගත ධර්මයේ දේශනා කරන්න පුළුවන් සයන්ස්. ත්‍රිවංශ සරණයි නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සවන්ත සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්තුනි බුදුරයන් වහන්සේ දේශනා කරන්ට යෙදුන උතුම් බුද්ධ වචන අපි අපේ ජීවිතය තුලින් ගලව ගන්න කොහොමද කියලා සාකච්ඡා කරමින් සිටින්නේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර දේශනා පළවෙනි ධර්ම සංගායනාවේදී සංග්‍රහිත වුණ ඒ මජ්ක්‍ධිම නිකාය උතුම් බුද්ධ වචන ටික අපි මේ දිනවල සාකච්ඡා කරමින් සිටින්නේ ඒ දේශනාව සාකච්ඡා කරනකොට අපට ගොඩාක් දහම් කාරණා ඉගෙන ගන්නට දැනගන්නට හැකියාව ලැබුණා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර විවරණයේදී අපි සම්මාදිට්ඨි සූත්‍රය තමයි කතා කරමින් සිටින්නේ. සම්මාදිට්ඨි සූත්‍රය තුළ පටිසමුප්පාදය අවබෝධ කරගෙන සම්මාදිට්ඨියට පත්වෙන හැටි ධම්මැසට යොමු වෙන හැටි සෝතාපන්න බවට ආරි ශ්‍රාවකත්වයට පත්වෙන ආකාරය පිළිබඳව සාරිපුත්ත මහරහතන් වහන්සේ කළපු විග්‍රහය තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. බුදුරයන් වහන්සේ පෙන්වා වදාළ මේ සත්‍ය ධර්මය අපි කවුරුත් අහලා තියෙනවා. ප්‍රඥාවන්තයන්ට අත්දකින්න තියෙන එකක්. ප්‍රඥාවන්තයෝ දැකිය හැකි දෙයක්. ඒ වගේම මේ ධර්මය තමා තුළින් දකින ස්වාක්ඛාත මනාකොට දේශනා කොට වදාළ ඒ වගේම ඒව බලව කියන්න පුළුවන් එහි පස් එකයි කියන්නේ අපට මේ ධහමට ගිහින් බලන්න පුළුවන් ගැඹු ගම්භීර වූ සුන්දර ධර්මයක් මේ ධර්මයේ හැම දෙයක්ම තියෙන්නේ ප්‍රත්‍යুৎপন্ন දෙයට. මේ ධර්මය කියලා කියන්නේ තර්කයට හම්බෙන එකක් නෙවෙයි. තර්කයට හම්බෙනවා කියලා කියන්නේ අපි දන්න දෙයට ගලපන එකක් නෙමෙයි. තර්ක කරන්නේ අපි දන්න දෙයත් එක්ක සසඳන එක. අපි දන්න දෙයත් එක්ක සසඳනකොට මේ තර්කයේදී අපි අහලා කවුරු හරි කියපු දේ ශ්‍රද්ධාවත්, රුචියත්, අනුශ්‍රවයත්, ආකාර පරිවිතක්කයත්, දිටිනිච්ඡානක්ඛන්තියත් කියන මෙන්න මේ අවස්සේ තමයි අපි හැම වෙලෙම යමක් ගලප ගන්න හදන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ ඔක්කොම ඉක්මවලා ප්‍රතිපන්න වශයෙන් දකින්න. දැන් සාමාන්‍යයෙන් අපි එකට පුංචි උදාහරණයක් ගත්තොත් මේ ලෝකයේ යම්කිසි කෙනෙක් කවදාවත් දුකක් නොවිඳපු කෙනෙකුට කායිකව යම් අපහසුතාවයක් නැත්නම් මානසිකව යම් අපහසුතාවයක් අපි හිතමු කයට කවුරු හරි ගැහුවා, කෙටුවා කියලා දුකක් නොවිඳපු කෙනෙකුට දුක හම්බ වෙලාම නැති කෙනෙකුට අපි දන්නවා බෝධිසත්වයන්ට එහෙම දුකක් හම්බෙච්ච නැති කෙනෙක්. බෝධිසත්වයන්ට දුක නොලැබෙන විදිහට සුද්ධෝදන නිරිදා රජතුමා කටයුතු කළා. කාගෙන්වත් අහන්න අවශ්‍ය නැහැ මේ දුකක්ද කියලා. ගැළපීමකින් තොරව Tamanට අත්දකින්න පුළුවන්. බුදුරන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රායෝගික ප්‍රතිඋපන්න අවස්ථාවට අත්දකින දහමක්. ඒ අත්දැකීමේදී චංකි සූත්‍රය, කෝසම්බී සූත්‍රය තුල විග්‍රහ කරනවා මේ සද්ධා රුචි අනුසරව ආකාර පරිවිතක්ක දිට්ඨි නිච්ඡානක්ඛන්ති ඉක්මවනවා කියලා. ඒ ඉක්මවීම තමයි අවබෝධය කියලා කියන්නේ. එහෙමනම් ඒ කරා යන දහමක් තමයි මේ ධර්මයේ විග්‍රහ කරන්නේ. ඒ විග්‍රහ කරන කාරණාව අපි බලන්නට ඕන අපේ ජීවිතේ වර්තමානයේ සිදුවන ක්‍රියාවටද අපි මේ යොමු කර බලන්නේ කියලා. ඒ වගේම මේ ධහම අවබෝධ කරගෙන යන තැනදී ධර්මයේ තේරුණා කියලා කියන්නේ. ඒ ධහම දැක්කා කියලා කියන්නේ. සත්‍ය ඥානයට ආවා කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් බුදුරන් වහන්සේ පෙන්නපු පටිච්ච සමුප්පාද ධර්මය. පටිච්ච සමුප්පාද ධර්මය දැක්කා කියන්නේ ඒ පිළිබඳව ඥානය ඇති වුණා කියන්නේ සමාධිත්‍යයට ආවා. මගට ආවා. ඒක හොඳට මම කියපු දේ ගැන හිතන්න. සමාධිත්‍යයට මගට ආවා කියන එක තමයි මේ පටිච්ච සමුප්පාද න්‍යාය තේරුණා කියලා කියන්නේ. ඥානය කියන්නේ ඒක සත්‍යයි කියන්නේ ඒක. කෘත්‍ය තියෙන හේතුව දුරු කරන්නනේ. සත්‍යය කියන්නේ එය ඒ ආකාරයෙන් දැකීම. කෘත්‍යයේදී කරන්නේ හේතුව දුරු කරන එක. කෘත වෙනකොට හේතුව දුරු වෙලා. එතකොට කාරණා තුනක් තියෙනවා. සත්‍යයට එන්නේ සමාධිත්‍යත් එක්ක එය හරි. එය නිවැරදිව ගැලපෙනවා. මේකයි සත්‍ය කියලා හම්බවීම. එහෙනම් අපි ගත්තොත් නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන සලායතන ප්‍රත්‍යයෙන් පස්ස මේ ඕන දෙයක් හරි කියලා හම්බුණා නම් එයාට කියනවා මොකද්ද සත්‍යයට පැමිණියා කියලා. එයා තමයි දැන් හේතුව දුරු කරන කෘත්‍ය කරන්න තියෙන්නේ. ඒ සත්‍යයට පැමිණීමේදී සිදුවෙන දෙයක් තමයි ඒ දහම හරි කියලා හම්බ වීමේදී සක්කාය දිට්ඨිය කැඩෙනවා. සක්කාය දිට්ඨිය කැඩෙන්නේ කොහොමද? කල්පනාවකින් නෙමෙයි. දැන් ඒ අවබෝධය කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් නෙමෙයි කැඩෙන්නේ. රුචියෙන් නෙමෙයි. අනුශ්‍රවයෙන් නෙවෙයි. ආකාර පරිවිතක්යෙන් නෙවෙයි. දිටි නිච්ඡානක්ඛන්තියෙන් නෙවෙයි. ඔය පහම ඉක්මවපු දන තමයි රූපං අත්තතෝ රූපං න අත්තතෝ සමනුපස්සති වෙන්නේ. රූපවන්තං න අත් සමනුපස්සති වෙන්නේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ප්‍රායෝගික සකස් වීමේදී එය මම කියලා දා ගැනීම වැරදි කියලා හම්බ වෙනවා සක්කායදිට්ඨිය කැඩෙනවා ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ සද්ධා රුචි අනුසව ආකාර පරිතක දිටිනිඥානක්ඛන්ති ඉක්මවනවා සත්‍ය දකිනවා මොකද සත්‍ය අවිද්‍යාපත්‍යයෙන් සංඛාර ඔන්න ඔය සත්‍ය. දැන් අපි මහා අත්වදෝපම සූත්‍රය ගත්තොත් ඇස රූප ඇසේ විඥාන එකතු වීමෙන් හටගත්ත පංච උපාදානස්කන්ධය කියලා දැක්කා. දැක්කේ මොකෙන්ද? ප්‍රඥාවෙන් එය ශ්‍රද්ධාවෙන් මේ ගැලපුණ එක රුචියෙන් මේ ගැලපුණේ මොකද ශ්‍රද්ධාවෙන් අපි බුදුරණවහන්සේ කියපු හරි වචන ටික ගලපන එකනේ මට තේරෙන විදිහට ගලපනවා දැන් අරක ප්‍රත්‍යක්ෂයක් සත්‍ය කියලා හම්බෙන්නේ ඒතර ශ්‍රද්ධාවෙන් ගැළපීම නෙමෙයි. තණ්හා සංකේ සූත්‍රයේ ලස්සට එක පැහැදිලි කරනවා. රුචියෙන්. Tamanට ගැළපෙන දේත් එක්ක නෙමෙයි. මේක දැන් හම්බ වුණේ. දැන් අපට ගැළපෙන අපි කැමති විදිහට නම් ওই ස්පර්ශය තේරුම් ගන්න තියෙන ඔන්න අපි දාගන්නවා. අනුස්සව අහලා දැනගත්ත දේ එක්ක නෙවෙයි මේක දැන් ගැළපුණේ. අහලා දැනගත්ත දේ ඔක්කොම අපි තේරුම් ගත්ත දෙයක්. මම තේරුම් ගත්ත දෙයක්. ඒකත් නෙමෙයි මේ අවබෝධය. ආකාර පරිත්‍යාගය කල්පනා කරලා කල්පනාවට ගැලපෙන එකකුත් නෙමෙයි. ඉතින් දැන් දැක්ක එක. මොකද්ද බුදුරණවහන්සේ වෙන්න පාර ස්පර්ශයෙන් හටගන්න ක්‍රියාව. නැත්තම් නාම රූප හටගන්න ක්‍රියාව. කල්පනාවක් නෙමෙයි. ආකාර පරිත්‍යාගයක් නෙමෙයි. දිටිනිච්ඡානක්ඛන්ති. තමන්ගේ දෘෂ්ටිය තමන් යමන් නිරවුල් කරගෙන ඉන්නවා. තමන්ගේ යම්කිසි කෝණයක් තියෙනවා. මේකට ගැලපෙන නිසාත් නෙමෙයි. මේ අවිද්‍යාපත්තියෙන් සංඛාර හරි ස්පර්ශයෙන් මේ පංචීපාස සකස් වෙන හැටි හරි දැක්කේ ඒකිනුත් නෙමෙයි. ඒ කරුණු ඔක්කොගෙම නොවි දකිනකොට මොකද ওই කරුණු ඔක්කොම තියෙන්නේ මම පාදක වෙලා. ওই කරුණු ඔක්කොගෙම තොරව දකිනකොට සිදුවෙන දේ තමයි දැන් කල්පනාවකට යන්නේ නෑනේ. දැන් අපි ඇහැ ඔස්සේ කල්පනා කරනකොට ඒක ආකාර පරිවිතක්කයක්. කන ඔස්සේ කල්පනා කරන ආකාර පරිවිතක්කය. කල්පනාව දැන් ප්‍රත්‍යুৎපන්න. මේ ප්‍රත්‍යুৎපන්න අවස්ථාවේදී අර කරුණ ඔක්කොම ඉක්මවලා දකින්නකොට ඇත්ත කුමක්ද ඇත්ත හේතුවෙන් සකස් වෙන බව දැන් මට ගෝචර පංච ප්‍රසංස්කන්ධයක් තියෙනවා ඒක මම අරන් තියෙන්නේ නිට්යයි සැපයි ආත්මයි කියලා පංචපාදනස්කන්ධයේ සකස් වෙන ආකාරය මම මනින කෝණය ඉක්මවලා ශ්‍රද්ධා රුචි අනුසව ආකාර පරිවිතක දිඨිනිච්ඡානක්ඛන්ති කියන ඒ කෝණය ඉක්මවලා දකිනකොට මේ සකස් වෙන ආකාරය එතන හම්බ වෙනම සකස් වෙච්ච පංච උපාදානස්කන්ධී හේතුත් එක්ක හටගත්තාම ඒ හේතුත් එක්ක දැක්කහම හේතුච්ච සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාච ධම්මා. හේතුවත් ඵලයක් දෙකම දකිනකොට ප්‍රඥා චක්කුසයෙන් මනසින් නෙමේ ප්‍රඥා චක්කුසයෙන් විතරකයෙන් නෙමේ ප්‍රඥා චක්කුසයෙන් අර කරුණු පහෙන්ම නෙමේ ප්‍රඥා චක්කුසයෙන් දකිනකොට මොකද වෙන්නේ? ප්‍රඥා චක්කුසයට හම්බ වෙනවා ඒ රූපය අදාළ හේතු වලින් හටගත්තා අන්න පෙන ගුලියක් බඳු රූපය දිය බුදු බුබුලක් බඳු වේදනාව. මිරිගුවක් බඳු සංඥාව, කෙසෙල් ලටුවක් බඳු චේතනාව, මායාවක් බඳු විඥානය. ඔය පහ හම්බ වෙනවා. එතකොට ඔය පහ හම්බ වෙන්නේ කාටද? ඔය විදිහටම දහම් මැසට යොමු වෙන තැනදී. එතෙක් හම්බ වෙන්නේ නැහැ. එතෙක් තේරෙන්නේත් නැහැ. මොකද එතෙක් අපි හම්බ වෙනවා කිව්වොත් බොරු. මොකද අපට හිතන චේතනා කෙසෙල් ලරටුවක් වුණා නම් අපි ක්‍රියාවක් කරන්නේ කොහොමද? අපි හිතලා බලන්න ඔක්කොම අපි කවුරුත් හොයනවද කෙසෙල් ගහකින් අරටුවක් හොයන්නේ කවුරු කිව්වත් හොයන්නේ අපි දන්නවා ඒකේ නෑමයි කියලා අරටුවක් අපි කවුරුවත් මිරිගුවක් පස්සේ දුවනවද වතුරයි කියලා නෑ දුවන්නේ අපි දන්නවා වතුර නෑ කියලා කවුරු කිව්වොත් අපි කරන්නේ බොරුවක් ඒක. එහෙමනම් අපි දැක්කොත් චේතනාව කෙසෙල් ලරටුවක් කියලා අපි දැක්කොත් සංඥාව මිරිගුවක් කියලා අපිට මේ කරන හිතන කිසි දෙයක් අපට කටයුතු කරන්න යෙදෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි සත්‍ය දැකපු කෙනා ආත්මහතකින් අනිවාර්යෙන් නිදහස් වෙන්නේ. එයාට හම්බෙනවා මේක බොරුවක් කියලා. හේතු තියෙන නිසා බොරුව පවතිනවා. මහවදයක්. ඔය විදිහටත් දකිනවා ආහාර විදිහට දකිනකොට. මහවදයක්. හේතු තියෙන නිසා තියෙනවා. නමුත් බොරුවක් මේක. ඔය විදිහට දකිනකොට ඒ හටගත්තු ප්‍රත්‍යুৎপන්නව හටගත්තු දෙයට මම කියලා දා ගැනීම මෝඩකමක් නෙවෙයිද? ප්‍රත්‍යুৎপন্ন වශයෙන් හටගත්ත පංච උපාදානස්කන්ධයට ඔය විදිහට දැක්කොත් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මම කියලා දා ගැනීම සුදුසුද? සුදුසු නෑ. බුදුරණාහි අහන්නේ මොකද්ද? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ යමක් රූපය නිච්ඡද අනිත්‍යද අනිත්‍යයි යම්පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති යමක් අනිත්‍ය නම් දුකද සැපද එය දුකයි අනිත්‍ය උදේ දුකයි අනිත්‍ය උදේ දුකයි කියන්නේ ස්ථිර නෑ සකස් වෙච්ච දේ දුන්න නිර්වචනය. අනිත්‍යද දුකද යමක් අනිත්‍යද දුකද වෙනස් වෙන ස්වභාවයට අයිතිද ඒතම්මම ඒසෝ මියස් හමස් මේසෝ මියත්තාති කියලා ගැනීම සුදුසු දහනවා යම් පනානිච්ඡන් දුක්ඛං ඉපරණාම ධම්මං කල්ලන්නුතං සමනුපස්සතුං ඒතම්මම ඒසෝ හමස් මේසෝ මියත්තාති සුදුසු නෑ සුදුසු නෑ දාන්න. නොදා ඉන්නව නෙවෙයි. දැන් අපි කල්පනා කරනවා මම දැන් ආත්මය කියලා දාගන්නේ නෑ. කවුද දාගන්නේ නැත්තේ මම? දකින්න ඕනත්තේ මොකද දා ගැනීම සුදුසු නෑ. හම්බ වෙනවා සුදුසු නෑ කියලා. අන්න එකයි සක්කාය දිට්ඨිය දුරවන්නේ අනාත්මයත් එක්ක. නමුත් පැවැත්ම තියෙනවා හේතු නිසා. හේතු නොදකිනකොට පැවැත්මට යොමු වෙලා යනවා. හේතු දුරු වෙන තැනදී තමයි සුදුසු නැති දේ නොකරෙන්නේ. ඇයි හේතු දුරු වෙනවා. මෙන්න මේ සක්කාය දිට්ඨිය කැඩෙන වැඩපිළිවෙල ප්‍රායෝගිකව ඉස්මතු වෙන්නට ඕනේ දහම තේරෙනකොට. පටිච්ච සමුප්පාදය තේරෙනවා නම් දහම තේරෙනවා නම් ධර්මයේ විග්‍රහ කරේ ප්‍රායෝගික අවස්ථාවේ පංච උපාදානස්කන්ධයේ මම ගැලවෙන බව නම් ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙන දහමක් ඇහෙන්න ඕනේ නේද? ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙන දහමක් කියන්නේ මොකද්ද? වර්තමාන අවස්ථාවේ සකස් වෙච්ච පංච උපාදානස්කන්ධේ මම කියලා ගැනීම වැරදි කියලා හම්බෙන්න ඕනේ. වර්තමානයේ සකස් වෙන පංච උපාදානස්කන්ධයට මම කියලා ගැනීම වැරදි කියලා හම්බ වෙන්නට ඕන එහි හේතු හම්බ වෙන නිසා. කල්පනාව නෙමෙයි. අපි දැන් ඇහැ ගැන කල්පනා කරනකොට වර්තමානයේ හම්බ වෙන්නේ මනට ආව අරමුණෙන් හටගත්ත ඇහැ ගැන කල්පනාව. ඇහැ ගැන අපි අනිත්‍යයි මම ගන්නෙ නෑ මම කියලා ගන්නෙ නැති වුණාට වර්තමානයේ ප්‍රායෝගිකව සකස් වෙන අරමුණ ඒ හටගත්ත පංච උපාදානස්කන්ධය මම කියලා අරගත්ත නිසායි අරක මම කියලා ගන්න ඇත්තේ. ධාතු වශයෙන් ආයතන වශයෙන් හරි බෙද බෙදා බෙද බෙදා මනසටාව කල්පනාවෙන් අපි මෙතන සත්වයක් නෑ මෙතන හේතුඵල ධමයක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කල්පනා කර කර කර කර අතහැරගෙන යනවා. හැබැයි කරන කල්පනාව තමයි ප්‍රත්‍යুৎপন্ন අවස්ථාව. ඒ ප්‍රත්‍යুৎපන්න අවස්ථාව තුළ මනයි ධම්මයි මනෝ විඥානය එකතු වෙච්ච පංච උපාදානස්කන්ධේ මම කියලා ගත්ත නිසා තමයි මම හරි නිසා තමයි අරව මම නෙවෙයි කියලා හම්බ වෙන්නේ. එහෙනම් ප්‍රායෝගික වර්තමාන අවස්ථාව තුළ සක්කාය දිට්ඨියට ගැටි වෙලා එහෙනම් කොයි විදිහටද අපට ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ? සබ්බාසව සූත්‍රයේ පැහැදිලි කරනවා දර්ශනයනුයි ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ සක්කාය දිට්ඨිය කැඩෙනකොට දුක්ඛ ගැන සමුදය ගැන නිරෝධය ගැන මග ගැන නුවණින් විමසනකොට යෝනිසෝ මනසිකාරය කරනකොට දකින්නකොට නෙවෙයි වැටහෙනකොට නෙවෙයි ගැළපෙනකොට නෙවෙයි යෝනිසෝ මනසිකාරය කරනකොට එහෙමනම් සක්කාය දිට්ඨිය කැඩීම සඳහා සක්කාය දිට්ඨිය දුරු වීම සඳහා තිබිය යුතු එකම එක දේ මොකද්ද හොඳට හිතන්න. අපි ඕක හිතන්නේ නෑ වැඩි. සක්කාය දිට්ඨිය දුරු වීම සඳහා තියෙන එකම එක දේ තේරෙන එක නෙවෙයි. ගැළපෙන එක නෙවෙයි. වැටහෙන එක නෙවෙයි. කුමද්ද තිබිය යුත්තේ? යෝනිසෝ මනසිකාරය කළ යුත්තක් උයි හම්බ වෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරය කරනවා කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය කරනවා කියන්නේ නිකන් ඔහේ කල්පනා කර කර ඉන්න එකක් නෙවෙයි. ඒක ප්‍රායෝගිකව හම්බෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය කිරීමත් සමග සක්කාදිට්ඨිය කැඩෙන එක මේ ඔක්කොම ප්‍රායෝගිකව හම්බ වෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය කරනවා කියන විග්‍රහය බුදුරණවහන්සේ තවත් පැතිවලින් කියනවා. විචක්ෂණය ප්‍රඥාවට හේතුව, පටිපුච්ඡා විනීතාව, විමර්ශනය උපපරීක්ෂණය කරුණු ගොඩක් තැන් වලින් කියනවා. එතකොට මේ යෝනිසෝ මනසිකාරයට පටිපුච්ඡා විනීතාවට විචක්ෂණයට උපපරීක්ෂණය සඳහා හම්බ වෙන්නට ඕනේ මොකද්ද ගැඹුරු දහමක්. අර්ථ හම්බ නොවිච්ච දහමක්. අර්ථ හම්බ වෙන්නේ තමන්ගේ රාමුවට. තමන් හරි. තමන්ට ගැළපෙනවා. තමන්ට තේරෙනවා. Tamanට යමක් කරන්න පුළුවන්. එතන අලුත් ගැඹුරක් නැහැ. අලුතෙන් හොයන්න දෙයක් නැහැ. අලුතෙන් තේරුම් ගන්න දෙයක් නැහැ. මට තේරෙනවා මම හරි. අපේ රාමුවට ගැළපෙන්නේ නැති ගැඹුරු දෙයක් අර්ථ තේරුම් ගත යුතු දෙයක් හම්බ වෙච්ච තැනදී මොකද කරන්නේ නුවණ තියෙන කෙනාන ප්‍රඥාවන්තයන්යි දහම. නුවණ තියෙන කෙනා ඒ දේ තේරුම් ගැනීම සඳහා කල්පනා කරනවා. හිතනවා. හැම පැත්තකින්ම කල්පනා කරනවා. තව පාදක කරුණු ගන්නවා. මොකක් කරන්නද? තමන්ගේ කෝණයට ගැළපෙන්නේ නැති දෙයක් හම්බ වෙනවා. ගැඹුරු දෙයක්, නොතේරුණ දෙයක්, තමන්ගේ කෝණයට නොගැලපෙන දෙයක් හම්බ වෙනවා. එහෙම හම්බවීම නිසයි එය තේරුම් ගැනීමට යෝනිසෝ මනසිකාරය කරන්නේ. ඔන්න දුක ගැන, දුකෙහි හේතුව ගැන යෝනිසෝ මනසිකාරය කරනවා. එතකොට අපට ප්‍රායෝගිකව හටගත්ත දේ ගැන මොකද්ද මේක කියලා යෝනිසෝ මනසිකාරයක් කරන්න හම්බ වෙන්න ඕන. නිකං යෝනිසෝ මනසිකාරය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊට අවශ්‍ය දේ ලැබෙන්න ඕන. අන්න දහම දැකීම සඳහා අරුණෝදයයි යෝනිසෝ මනසිකාරය. වෙන කිසි දෙයක් නෙවෙයි. ඒ යෝනිසෝ මනසිකාරය උදා වුණා නම් එයා අනිවාර්යයෙන්ම සම්මාදිට්ඨිය කරා යොමු වෙනවා. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරයේ උදාවීමට ගැඹුරු තමන්ට නොහැටෙන තමන්ගේ කෝණයට ගැලපෙන්නේ නැති දෙයක් හම්බ වෙන්නට ඕනේ. අන්න ධර්මය අහපු තැනදී බුද්ධ වචනයට ගරු කරලා එහි සද්ධාව පිහිටවාගෙන ඒක ඇහුවහම හරියට ඇහුවහම බුදුරයන් වහන්සේ පෙන්නපු දේ ආකාරයෙන් ඇහුවහම අපට ගැළපෙන්නේ අපට ගැළපෙනවා නම් ඒක මොකද වෙන්නේ අපි විශේෂත්වයක් කරා යන්නේ නැතුවම තේරෙනවා නමුත් අද අපි කැමති ඒ ගැඹුරු දේ ලෙහෙලා පෙන්නලා අපට දෙනවනම් අපට යෝනිසෝ මනසිකාරයේ කෙරෙන වැඩපිළිලක් නෙවෙයි අවශ්‍යතාවයේ තියෙන්නේ අරක තේරෙන්න ඕනේ. ඒක නෙවෙයි සම්මාදිට්ඨියට මුල. යෝනිසෝ මනසිකාරයටමක් හම්බෙන්නට ඕනේ. නොතේරෙන බවක්ම හම්බෙන්න ඕනේ. Tamanට නොගැලෙන වෙන බවක්ම හම්බෙන්නට ඕනේ. ඒ හම්බ වෙන මූලික තැනදිම ශ්‍රද්ධාව මුල් වුණා නම් ප්‍රඥාවන්ත කෙනාටත් හොඳට හිතන කෙනාට යම් කිසි කෙනෙක් යම් අදහසක් කීවොත් එයා තමන්ගේ කෝණයට ගලපන්න නෙමෙයි හදන්නේ. කිව්වේ මොකද්ද කියලා හොඳට අහනවා. ඕහිත සෝතෝ කන් යමාගෙන අහන්නේ. අර්ථය ගන්න අහන්නේ. මට ගලප ගන්න නෙමෙයි කියන දේ අර්ථය ගන්න. කියන දේ අර්ථය ගන්න අහපු තැනදී උපපරීක්ෂණයකට යොදවන්න වෙනවා. නැත්තම් අර්ථය තේරෙන්නේ බුදුරණවහන්සේ මූල ඉඳලාම ප්‍රතිපදාව කියනකොට ඒක පැහැදිලි කරනවා. අන්න උපපරීක්ෂණයකට යෝනිසෝ මනසිකාරයකට යොමු වෙනවා. එහෙම යොමු වෙන්නේ ඒ කරුණ තේරුම් ගන්න. අන්න එව බලව කියලා බුදුරණවහන්සේගේ ධර්මයට තියෙන. එව බලව ගනු බලව නෙවෙයි. එව බලව දැන් අපි අරගෙන ගලපන එකනේ කරන්නේ. ධර්මයට ගිහින් බලන්න ඕනේ. මෙහි වැරදි. අහපු තැනදිම හම්බ වෙන දේ තමයි මේ පැත්ත වැරදි බව. ඒ කියන්නේ මට තේරෙන එක වැරද්ද නිසලම හම්බෙන්නේ. ප්‍රත්‍යක්ෂයක් හම්බ වෙනවා ශ්‍රද්ධාවෙන් දහම අහනකොට ප්‍රත්‍යක්ෂයක් හම්බ වෙනවා. මට තේරෙන එක වැරදි. කියන්නේ මට තේරෙන්නේ නැහැ කියන්නේ මම වටහාගත් එක වැරදි කියන එකනේ ප්‍රත්‍යක්ෂයක්. එතනම පහරක් වැදිලා නේද? තමන්ගේ ගෝචර පංච උපාදානස්කන්ධය මම කියලා යොදාගෙන අල්ලගත්ත දේ වැරදි කියලා. ප්‍රත්‍යুৎপন্ন වශයෙන්ම මේ පහර වැදුනේ මොකේදද? සක්කාදිට්ඨිය දුරු කරන දෙයට. ඇයි මට තේරෙන්නේ? මට ගැළපෙන්නේ? මන් දන්න දේ හා සැසඳෙන්නේ. පිළිගැනීම සහ අවධානයෙන් ඇසීම කියන කරුණු ඔක්කොගෙම තියෙනවා ඇහිච්ච දේ හරි. භගවා ජානාමි අහං න ජානාමි. ඇහිච්ච දේ හරි. වැරදි කොහෙද? මමත් ඉන්න තැන වැරදි. ඒක යමෙකුට ඉස්සරලාම හම්බ වුණා නම් අන්න යා යෝනිසු මනසිකාරට යොමු වෙනවා. ප්‍රත්‍යুৎපන්න වශයෙන් සක්කාය දිට්ඨියට පහරක් වදින්න පටන් ගන්නවා. ඒ තමන්ට හම්බෙච්ච ටික වැරදි. තමන්ට ගැළපෙච්ච ටික වැරදි. තේරුණු ටික වැරදි. ඊළඟට යෝනිසෝ මනසිකාරයේ කරගෙන කරගෙන යනකොට ගිහින් බලනකොට ඒව බලවන කියන්නේ දහමට. තව කෙනෙකු පෙන්නපු දෙයක් ගලපලා බැලීම නෙමෙයි. ගිහින් බලනකොට එතෙන්ද හොඳට බලනකොට ඒ කෙරෙහි හම්බ වෙන්නේ මොකද්ද? මේ සකස් වෙන වැඩපිළිවෙල. සකස් වෙන වැඩපිළිවෙල හම්බ වෙනකොට හම්බ වෙනවා සම්පූර්ණයෙන්ම තමන් තුල ප්‍රායෝගිකව සිදුවෙන වැඩපිළිවෙලට හම්බ වෙච්ච මම යයි පදනම ගැනීම වැරදි කියලා. මට තේරුණා නෙවෙයි. මට තේරුණේ මම ඇති නිසා. ප්‍රත්‍යুৎපන්නව හම්බ වෙන්නට ඕනේ මම වැරදි කියලා. නමුත් අවාසනාව කියන්නේ අද උත්සාහ කරන්නේ මගේ සක්කාය දිට්ඨිය අද්දුරු කරන්න. මාව සෝතාපන්න කරන්න. මාව රහත් කරන්න. සෝතාපන්න වෙනවා සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන කාරණාවික අර්ථය පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. ප්‍රත්‍යুৎපන්න වශයෙන් සකස් වෙන පංච උපාදාන ස්කන්ධයට මම කියලා ගැනීම වැරදි කියලා දකින්නටයි. එහෙමනම් බලන්න හොඳට කල්පනා කරලා අපි යම්කිසි දහම් පරියායක් විශේෂයෙන්ම පටිච්චසමුප්පාද න්‍යාය වැටහුණා යයි කියලා අපට හම්බ වුණොත් වැටහිලා තියෙන්නේ තව කරුණක් එක. තව කරුණකට සසඳලා තව කරුණකට ගලපලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර බුදුරණවහන්සේ විග්‍රහ කළා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන විග්‍රහ කළා. ඔය විග්‍රහය අපට තේරුනේ තව මොනවදෝ දෙයක් ගලපගෙන. හැබැයි තේරුණා. එහෙනම් අපේ වැරද්දක් වෙලා තියෙනවා. තේරුණා නම් සත්‍ය දකින්නට ඕනේ. සක්කාදිට්ඨිය දුරු වෙන්නට ඕනේ. තේරුම් ගත්ත විදිහ වැරදි. ඔය බුද්ධ වචනීය වචන ටික ඒ විදිහටම විතරයි තේරෙන්නේ. හැබැයි ඒකට මගේ දෙයක් ආයේ දෙන්න බෑ. ඇයි මේ පැත්ත වැරදි, ඒ පැත්ත හරි කියලානේ හම්බ වෙන්නේ. මගේ පැත්ත වැරදි. මගේ පැත්ත වැරදි නම් මගෙන් අර්ථයක් දෙන්නේ කොහොමද දෙන්න ආපහු? ඒක දෙන එක වලකිනවා. ඒ නිසායි පින්වතුනි සත්‍යයට පැමිණිච්ච කෙනෙකුට බුද්ධ වචනයට අලුත් දෙයක් දෙන්න බෑ. අලුත් දෙයක් දෙනවා නම් අලුත් විග්‍රහයක් දෙනවා නම් එයා සත්‍ය ළඟටවත් ඇවිල්ලා නැහැ. ඒක විය නොහැක්කක්. ප්‍රායෝගික වෙන්න බෑ. එනම් මේ ධර්මයේ ඉගෙන ගන්නකොට මේ විශේෂයෙන් පටිච්චසමුප්පාද ධර්මයේ අපි බලන්නට ඕන මේ සම්මාදිට්ඨි සූත්‍රයේ විග්‍රහ කරලා දෙන මේ කාරණාව. මෙය වැටහෙන තැනදී සක්කායදිට්ඨිය දුර වෙන බව පැහැදිලි කරනවා. සත්‍ය ඥානට පැමිණෙන බව පැහැදිලි කරනවා. ප්‍රායෝගිකව සත්‍ය දකින බව පැහැදිලි කරනවා. එහෙනම් ඒ දේ අපට මේ ධහමින් හම්බෙන්නට ඕනේ. පටිච්චසමුප්පාදේ විග්‍රහ කරපු ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ ගරුණු ගොඩක් අපි කතා කරන්නට යෙදුණා. ඒ කතා කරපු කරුණා ගොඩක අප විවිධ කරුණු විවිධ පැතිවලින් කල්පනා කරා. අපි මේ හැම එකක්ම උපකාර කරගත යුත්තේ යෝනිසෝ මනසිකාරයේ සඳහා මිසක් තේරෙන බව වටහා ගැනීමට නෙවෙයි. නමුත් අපි කොච්චර කතා කළත් අපි හරි කැමති ඒ දේ තේරුණ බව අපට හම්බ වෙනවට. එච්චරටම සක්කාය දිට්ඨිය තමයි අපි හැමෝක දුලම තියෙන්නේ. අපි ගිහින් බලන්න කැමති නෑ. එව බලව කියන ගුණයට යන්න කැමති නෑ. ප්‍රත්‍යুৎপন্ন වශයෙන් දකින්න තියෙන ඒ සම්දිත්තික දහමට යන්න කැමති නෑ. කාලයක් කාලයේ සම්පූර්ණ ඉක්මවන කාලේ පැනවීම ඉක්මවන පුජ්‍යලයා එක්ක පනවගත්ත මේ ලෝකේ සියලු දේ ඒ දකින්නට යන්න කැමති නෑ. අපි හිතන්නේ මනාකොට දේශනා කරලා නෑ කියලා. ස්වකහාතයි කියලා හිතෙන්නේ නෑ. ස්වකහාතයි නම් මනාකොට මුල මැද අග පිරිසුදු නම් ඒකේනා තව විග්‍රහයක් ඕනද යාට? Taman තුල පිළිගැනීමක් තියෙනවා නම් ධර්මයේ ස්වකහතයි කියලා. මුල මැද අග පිරිසිදුයි ගැලපෙනවා. ගැලපෙන අර්ථ සහිතවයි තියෙන්නේ. කියලා පිළිගැනීම තියෙනවා නම් තව කාගේවත් අදහසක් අවශ්‍ය නැහැ. එහෙනම් බලන්න අද අපි කරන ප්‍රතිපදාවේදී අපි දහම් ගුණයට තැන දීලා නැහැ. දහම් ගුණයට යමු වෙලා නැහැ. ඒ කියන්නේ ධර්මයේ තේරිලා නැහැ. ඒ කියන්නේ ශ්‍රද්ධාව අපි තුල මූලිකව තියෙන දේ පමණයි. සැබෑ ශ්‍රද්ධාවට යොමු වෙන්න අන්න ශ්‍රද්ධානුසාරී කියන සැබෑ ශ්‍රද්ධාවට යොමු වෙන්න අපට යොමු වෙන්නට ඕනේ තේරෙන්නට ඕනේ වෙන කිසිම අර්ථයක් එක්ක නෙවෙයි මේක තේරෙන්නේ අපට අලුත් අපට වැටහෙච්ච නැති අර්ථයේ තේරුම් ගැනීම සඳහා පාදක කරගත යුත්තේ ඒ විදිහට කරපු බුද්ධ වචනේ විග්‍රහ පමණමයි වෙන විග්‍රහයකට යන්න බෑ අන්න ඒක නිසා තමයි කල්යාණ මිත්‍ර ඇසුර අවශ්‍ය වෙන්නේ. කල්යාණ මිත්‍රයාට පුළුවන් ඒ කරුණ පෙන්වන්න. කල්යාණ මිත්‍රයාගේ මතයක් නෙවෙයි. බුදුරයන් වහන්සේ පෙන්නපු අනිත් කාරණා. අපට හැම වෙලෙම ධර්මයේ යනකොට හම්බ වෙන්නට ඕනැත්තේ ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවකට යන තැනදී හම්බ වෙන්නට ඕනැත්තේ අපි තේරෙන සියලු දේ වැරදි බව ධර්මයේ තුලින් හම්බ වෙන්නට ඕනේ. නමුත් අපි යෝග කියනකොටම අකමැති. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරු කරන ප්‍රතිපදාවකට යනවා නම් අපට වැටහිච්ච තේරෙන සියලු දේවල් සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක් අන්තිවලට යටත් අපි තුල ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය කැඩෙන්න යන ප්‍රතිපදාවකට එන තැනදී ධර්මයේ හම්බ වෙන්න හම්බ වෙන්න ධර්මයේ කරුණු හම්බ වෙන්න හම්බ වෙන්න අපට වැටහිච්ච දේ අපට තේරිච්ච දේ අපට ගැළපෙච්ච දේ මේ සියලුම දේවල් එන්න එන්න ඒවා වැරදි බව හම්බ වෙන්නට ඕන. එතකොට වැරදුනේ කොතනද? Tamange පැත්තේ කුමක් එක්කද සැසඳුනේ වැරදි කියලා. ධර්මයේ එක්ක සැසඳුන වැරදි කියලා. එතකොට හරි ගියේ මොකද්ද? දහමයි හරි. මම නෙවෙයි. දහම හරි නිසයි තමන්ගේ පැත්ත වැරදුනේ. කැඩෙන ප්‍රතිපදාව මොකද්ද? සක්කාය දිට්ඨිය. ප්‍රත්‍යুৎপন্ন වශයෙන් පංච උපාදානස්කන්ධය තුල මම කියලා ගැනීමයි කැඩලා තියෙන්නේ. ඇයි ඒ චේතනාව මොකද්ද? හරි කියලාගත චේතනාව, හරි කියලාගත සංඥාව මම කියලා අරගෙන එයට පහරක් වදින්නට ඕනේ. දහම අහන්න අහන්න දහම ඇහෙන්න ඇහෙන්න හම්බ වෙන්නට ඕනේ. තමන් තේරුම් ගත දේවල්, තමන් වටහා ගත දේවල්, තමන්ට ගැළපිච්ච සියලු දේ වැරදි කියලා හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන්නේ දහම පැත්ත හරි නිසා. තමන්ට ගැළපෙන්නේ නැහැ. ඒ තමන් වැරදිනේ. එතකොට ප්‍රායෝගිකව තමන්ට ගැලපෙන්නේ නැහැ කියන්නේ ප්‍රායෝගිකව තමන්ටයි පහර වැදුනේ. සක්කාය දිට්ඨිය. ඒකට යොමු වෙන්න යොමු වෙන්න එයාට පැහැදීම වැඩි වෙනවා තව තවත් මොකද්ද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට ඇයි ඒක හරි අන්න ගිහින් බලනවා එව බලව දහමේ ගුණය ගිහින් බලනවා කවුද බලන්නේ ප්‍රඥාවන්ත කෙනා ඒ දහම් මනාකොට දේශනා කළ එකක් ප්‍රත්‍යুৎপন্ন අත්දකින්න තමා තුලින් මෙන්න මේකට යමු වෙනවා ඒ නිසා හොඳට තේරුම් ගන්න. ධර්මය ඉගෙන ගන්න ඉගෙන ගන්න ධර්මයේ තේරෙන්න තේරෙන්න. ඒ කියන්නේ ධර්මයේ කරා යමු වෙන්න යමු වෙන්න. මොකද්ද විය යුත්තේ? ප්‍රායෝගිකව ප්‍රතිඋපන්න වශයෙන් සක්කාරිතේ කැඩෙන දෙයක් එන්නට ඕන ඒ වැටහෙන ඒ යොමු වෙන යෝනිසෝ මනසිකාරයත් එක්ක අන්න සත්‍ය ඥානය හටගත්තා කුමද්ද සත්‍ය දහම සත්‍යයි. ඒ කියන්නේ බුදුරණවහන්සේ වෙන ප්‍රවිද්‍යාපත්තියෙන් සංඛාර කියන එක සත්‍යයි. මට තේරිච්ච එක නෙමෙයි. එයයි සත්‍ය වැරදුනා මේ පැත්ත මගේ පැත්ත. සත්‍යය ඒක. මේක හරිසියුම් හරි හරිසියුම් අපි අහන්නට ඕනේ තීක්ෂණව අපි ඉගෙන ගන්නට ඕනේ ඒ ධර්මයේ එහෙම නොවුනොත් අපි සක්කාය දිට එදුරු කරනවා කියලා අපි කරන ප්‍රායෝගික වැඩපිළිවෙල තුළ සක්කාය දිටියට පහරක් වදින්නේ. සක්කාය දිටියට වර්ධනය වෙන්නේ. ඒක අපිට හොඳට හිතන්න පුළුවන්. අපට අපි තේරෙන අපි වටහාගත්ත අපි කරන දෙයට පුංචි හරි දෙයක් එනකොට මොකද වෙන්නේ ආධ්‍යාත්මේ පුංචි තැති ගැනීමක් එනවා පොඩි බයක් එනවා තැති ගැනීම දැන් ඔබ අහලා තියෙනවා අර දෙවිවරුන්ට ගිහිලා ධර්ම දේශනා කරන තැති ගන්නවා අනිත්‍යයිලු දුකයිලු අනාත්මයිලු තැති ගන්නවා. අපට අන්නේ තැති ගැනීම වෙනවා. ඇයි තැති ගැනීම වෙන්නේ? මම හිතාගෙන හිටියා සෝතාපන්නයි කියලා. මේ කියන එක වැරදිනුනේ. මට තේරිච්ච එක වැරදිනුනේ. එතකොට මොකක් මොකේකටද එන්නේ? අනේ මම කියන කාරණාව වැරදි කියලා කියනවනේ. එහෙනම් සක්කාය දිට්ඨියම නේද? තමන්ට ප්‍රීතිය හට ගන්නවා නම් සතුටක් වෙනවා නම් දහම හරි අන්න බෝධාය සංවත්තති. සති සම්බොජ්ජංග ධම්මවිචේ විරිය. තමන් වැරදි වැරදි කියලා හම්බ වෙන හැම එකකින් ප්‍රීතියක් හම්බ වෙනවනම් දහම හරි කියලා. අන්න නුවණති කෙනා යෝනිසෝ මනසිකාරය කරමින් අරුණ උදා වෙන ප්‍රතිපදාවක් ඇවිදිලා එයා අනිවාර්යෙන් සූර්යාලෝකය යාට ලැබෙනවා. අන්න සද්ධානුසාරී කෙනා සෝතාපන්න වෙනවා. එහෙම නොවුනොත් වෙන්නේ නැහැ. එහෙනම් අපි ඒකත් එක්ක මේ ධර්මයේ දිහා බලන්න ඕනේ. නැතුව බලලා වැඩක් නැහැ. නැත්තම් අපි ඉගෙන ගන්නේ විෂයක් Tamanට ගලප ගන්න. විෂයක්. ඒක විභාගයක් පාස් කරන්න නෙමෙයි. Taman සෝතාපන්න කරන්න විෂයක් ඉගෙන ගන්නවා. Taman රහත් කරන්න විෂයක් ඉගෙන ගන්නවා. ඒ විෂය Tamanට ගලප ගන්නවා. මොකටද Taman සෝතාපන්න කරගන්න. ප්‍රායෝගිකව සෝතාපන්න වෙන නැත්නම් සක්කාදිට්ඨිය කැඩෙන දේ හම්බ වෙලා නැහැ. විශයක් විතරයි. අපට හම්බෙන්න ඕනේ ප්‍රායෝගික වේදී. ඒකයි බුද්ධ වචනේ අල්ප මාත්‍ර වෙනසක් නැතුව අපි ඉගෙන ගත යුත්තේ. අපි දැන් කතා කරේ අවිද්‍යාවපත්යෙන් සංඛාර කියන එක තේරුම් ගන්න ආකාරය. අවිද්‍යාව ඇති තැන දුක්ඛේ අඥාන සමුදය නිරෝධේ මග්ගේ අඥාන කියන මේ අවිද්‍යාව ඇති තැන මොකද්ද තියෙන්නේ? පැවැත්මට ඉඩක් නේ. අවිද්‍යා නීවරණානං සත්තාන අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ. අවිද්‍යාව තුන නම් පැවැත්මට ඉඩක් හම්බ වෙලා. කායවා භික්ඛති කාය සංචේතනා හිතු උප්පජිද අජ්ජත්තං සුඛ දුක්ඛං. කයක් ඇතයි කියලා ගැනීමේදී කාය සංචේතනාවෙන් ආධ්‍යාත්මික සැප දුක් සැප දුක් හට ගන්න අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන. එහෙනම් මේ සංස්කාරයකට යමක් ඇති බව ලැබෙන්න හේතුව මොකද්ද? අවිද්‍යාව මොනවා හෝ යමක් ඇති බව යම මොකද්ද? ඒක මොකද්ද කියන එක නෙමෙයි. මොකක් හරි හම්බවීමට පත්‍ය අවිද්‍යාව. අපට හම්බ වෙන්නේ පින්වතුනි අසකනාසේ දිවකය මනස ඔස්සේ අපට ගෝචර වෙන දේ තියෙන්නේ සිතෙන දේ, කතා කරන දේ, ක්‍රියා කරන දේ. ඕවා ඔස්සේ තමයි අපට හම්බ වෙන්නේ. සිතන දේ, කතා කරන දේ, ක්‍රියා කරන දේට යොමු වෙන්න සිතෙන්ද ක්‍රියා කරන්න, කතා කරන්න අවශ්‍ය පදනමක් ලැබිලා ඒක අපට මිනි වශයෙන් මනින්න නෙමෙයි තියෙන්නේ. ඒකයි කායක් ඇති බව ගැනීමේ මූලිකම දේ ආස්වාද ප්‍රස්වාස කියනවා. මේ ඇති බව හම්බවීම හත්තු පාදව මුසුති පැහැදිලි කරනවා. අතක් ඇති කල්ලි අත ඔසවනවා. කකුල ඇති කල්ලි ගමන් කරනවා. බඩ ඇති කල්ලි බඩ ගෙනියනවා. ඇති තැනයි බඩගින්න. අපි බඩගින්න ගැන කතා කරනකොට දැන් නෑ. ඇති තැන හම්බ වෙන්නේ කොහොමද? අන්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර. මෙන්න මෙය හම්බ වෙන්නට ඕනේ. එයා හම්බ වුණා නම් එයාට කියනවා සෝතාපන්නයි කියලා. ප්‍රායෝගිකව ප්‍රතිපන්න වශයෙන් හම්බ වෙනවා නම් ඔය කාරණාවට ගිහින් බලනකොට එය හරි එහෙනම් එය හරි උනේ කොතනින්ද? අවිද්‍යාව මත ගොඩ නැගිච්ච සංඛාරය ඇති බව හම්බ වෙනකොට අවිද්‍යාව කියලා හම්බ වුණා නම් අවිද්‍යාව එක මෝඩකමනේ එහෙනම් හරසුන් බව හම්බ වෙලා ඇයි මම දාගන්නේ? වැරදි. මම කියලා දාගෙන සුදුසුද? නෑ සුදුසු නෑ. සුදුසු නැති කියලා ගැනි දැකීමයි සක්කාය දිට්ඨිය දුරු වීම. ප්‍රත්‍යুৎপন্ন දෙයට. එහෙනම් හේතු හම්බෙන්නට ඕනේ. ප්‍රඥා උදා වෙන්නට ඕනේ. ප්‍රත්‍යুৎপন্ন වශයෙන් සක්කාය දිට්ඨිය කැඩෙන්නට ඕනේ. එතකොට මට ගැළපෙච්ච කිසි දෙයක් හරි නෑ. මොකද මට ගැළපෙන ඔක්කොම තියෙන්නේ ප්‍රත්‍යুৎපන්න හටගත්ත පංච උපාදානස්කන්ධ මම කියලා ගැනීම ඒ චේතනාව මම කියලා ගැනීම චේතනාව හර බව හරවත් නැති බව දැක්කනම් මම කියලා ගන්නෙ නෑ චේතනාව හර බව නැති බව දැක්ක තැනදී මම කියලා ගන්න නැත්තේ අන්න දහම හරි ගිහිල්ලා අවිද්‍යාපත්‍යයෙන් සංඛාරයි වෙන කිසි විග්‍රහයක් නැහැ ඔන්න ඕක දැක්කනම් සම්මා දිට්ඨියෙන් යුක්තයි කියලා විග්‍රහ කරනවා අවිද්‍යාවත් ගැන කතා කරනවා. අවිද්‍යාව කුමක් ඇතිතනද? අවිද්‍යාවට හේතුව මොකද්ද? ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. අවිද්‍යාවට හේතුව. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව. අවිද්‍යා ආශ්‍රවය අවිද්‍යාපත හේතුවක්. ඒතර අවිද්‍යාවට හේතු වෙනවා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව. මේ අවිද්‍යාව තමයි අවිද්‍යාව කියන කාරණාව පෝෂණය වෙනවා. අවිද්‍යාව කියන කාරණාවක් එක ඇතිවීම ආශ්‍රව කියනකොට පල් වෙන ගතිය නැත්තම් මේ අවිද්‍යාවෙන් යුක්ත බවක් එක්ක තිබීම එහෙම ඇතිවීම එහෙම සිටීම ම හේතු වෙලා ප්‍රත්‍යুৎපන්න තුල ප්‍රත්‍යুৎපන්නයේදී අවිද්‍යාව ඇති වෙන්නේ. ඒ නිසානේ අපි ගලප ගලප හැම තැනටම ගලප ගලප මේ අවිද්‍යාව නෑ මේ ඉතන පංච උපාස්කන්ධ මම නෑ කියලා. නමුත් ප්‍රත්‍යুৎපන්න වශයෙන් අර අවිද්‍යාවටම තල්ලු කිරීමන්නේ තියෙන්නේ. අවිද්‍යාවෙන්මයි ඒක aran තියෙන්නේ. එච්චරට ආශ්‍රව ක්‍රියාත්මක වෙලා. කාමයේ හම්බුණා නම් කාමයේ හම්බ වෙලා තියෙන්නේ. කාමයට යොමුලා තියෙන්නේ ඒත් අවිද්‍යාවම පාදක වෙලා. ඊළඟට අහන දේ තමයි ආශ්‍රවයට හේතු අවිද්‍යාවයි කියනවා. ආශ්‍රව තුනටම හේතු අවිද්‍යාව. කාමය කියලා යමක් එක්ක අපේ පැවැත්මකට ඇවිල්ලා නම් පල්වෙච්ච ගතියක් එක්කනම් තියෙන්නේ එතන විද්‍යාවක් කොහෙද? කාමයේ කියලා පැනවීම අවිද්‍යාවනේ. අන්න අවිද්‍යාවෙන් කාමයේ කියලා හම්බෙනවා. කාමයේ ඇතිතනම විද්‍යාවක් හම්බෙන්නේ පැවැත්මක් කියන කාරණාව හම්බ වුණා නම් මොනවා හෝ පැවැත්මක් අද අපි කතා කරනවා රූපය මොකද්ද? රහතන් වහන්සේට රූප වේදනා අඤ්ඤ සංකාර ස්කන්ධ වශයෙන් තියෙනවා. මේ පටිච්චසමුප්පාද කතා කරන්නේ. පුජ්‍යලේක වශයෙන් ලෝකයේදී කතා කරන්න තියෙනවා. පුජ්‍යලේකට ලෝකේ. මේ පටිච්චසමුප්පාදයට දාගත්තා. එතකොට මොකද්ද? පැවැත්මක් නේ මොකක් හරි. නම් කිරිල්ලක්. ප්‍රඥාත්තියක්. පැවැත්මක්. ඉතින් අවිද්‍යාවනේ එහෙනම් තියෙන්නේ. පැවැත්මක් කතා කරනවනම් පැවැත්ම කියන්නේ යමක් ප්‍රකට වෙනවා. එතන තියෙන අවිද්‍යාව. භව ආශ්‍රව, අවිජ්ජාශ්‍රව, කාමාශ්‍රව. අනවබෝධ නිසාම අවිද්‍යාව. ඔන්න ඔය ඥානය ආවනම් එයා සෝතාපන්නයි. සම්මා දිට්ඨිය නුක්තයි. සත්‍ය දැක්කා. ප්‍රත්‍යুৎපන්න වශයෙන් සක්කාය දිට්ඨිය දුරු කරනවා. ප්‍රත්‍යুৎපන්න වශයෙන් දුරු කරන්න ඕනේ. වර්තමානයේදී හම්බ වෙන්නට ඕන. ප්‍රත්‍යুৎපන්න දේදී හම්බ වෙනකොට අතීත අනාගත ණයන් හෝති ගැලපා බැලීමක් හම්බ වෙනවා. මොකද අතීත අනාගතයට කියලා යොමු වෙච්ච තැනදීම අහපව මෙතෙන් දැවිදිලා. හැබැයි නුවණින් ගැලවීමක් තියෙනවා. අහපව මෙතෙන් දැවිදිලා. කාලයකට යමු වෙලා. කාලයකට යමු යමුනේ කොහොමද? ඔබගේ මයික්‍රොෆෝනේ ඔබගේ කම්පියුටරේ නෙමෙයි කාලය පනවගත්තේ. ඔබයි කාලය පනවගත්තේ. මමයි කාලය පනවගත්තේ. වෙන කවුරුත් නෙමෙයි. අපි හිතන්නේ තියෙන එකක් තියෙනවා කියනකොට සාස්වතයකට ගිහිල්ලා නෑ කියලා උච්ඡේදයකට ගිහිල්ලා. ඔන්න ඔය ආශ්‍රව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව කියලා හම්බෙනවා. අන්න යාට කියනවා සම්මාදිට්ඨියෙන් යුක්තයි. එතෙක් සම්මාදිට්ඨියෙන් යුක්ත නෑ. එහෙනම් ඒක හම්බෙන්න ඕනේ ප්‍රත්‍යুৎপন্ন වශයෙන් හම්බෙන්නට ඕනේ. මේ අවිද්‍යාව මගේ අවිද් මාම තුල දැන් කියන්නේ දැන් මම හිතන දේ තුළ එතන පංචපාස්කන් සකස් වීමේ ආශ්‍රවත් එක්ක ඇති බව මානසික කල්පනාවකින් තොරව හම්බ වෙන්නට ඕනේ මොකකින්ද? ප්‍රඥාවට මේ දහම ඇත්තයි මට ගැළපිච්ච ඔක්කොම වැරදි. මට ගැළපුණේ මොකෙන්ද? හටගත්ත චේතනාව හරි කියලා ගත්ත නිසා. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඤ්ඤාණ මම කියලා ගත්ත නිසානේ. මම හම් හරි මට තේරුණේ. ඒක වැරදි කියලා හම්බ වෙන්නට ඕනේ. දහමයි හරි. දහම හරි ගිය තැනදී මගේ පැත්ත වැරදි අන්න සක්කාදිට්ඨිය කැඩෙනවා. මෙන්න මේ විදිහට ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය කැඩෙන විග්‍රහයක් කැඩෙන විදිහක් සක්කාදිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවක් අපට මේ ධර්මයේ ඇසීමේදී හම්බ වෙන්නට ඕනේ. අපි මොනවා හෝ දෙයකින් විග්‍රහ කරගන්නවා මොනවා හෝ පැනවීමකින් අපි දාගෙන විග්‍රහ කරගන්නවා. ඒ අපේ කෝණයක්. අපේ සද්ධාරුචි අනුසම ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානකන්ති එක තියෙන කෝණයක්. ඒක බුදුරණවහන්සේගේ ඒ කියපු වචන ටික ඉක්මවනවා නම් ඒක අපේ පැනවීමක්. සක්කාය දිට්ඨිය ඉඳලා කතා කරන්නේ. ප්‍රතිඋපන්න පංචපාස්කන්ධය හරි මම වෙලා එක. ඒ මගේ චේතනාව හරිනේ. දහම හරිනම් මගේ චේතනාවක් වෙන්න බෑ. ඒ නිසායි පින්වතුනි අලුතෙන් දහමක් කාටවත් දෙන්න බැරි. ඒක බුදු කෙනෙකුගේ විතරයි දහම. වෙන කාගේවත් නෙමෙයි. දැන් මගේ චේතනාවකින් මම යමක් දෙනවනම් දැන් මගේ මගේ චේතනාවෙන් හිතච්ච දෙයක් මගේ සංඥාවට ගැළපිච්ච දෙයක් නේ මම යම් විග්‍රහයක් දෙන්නේ. එතකොට මේ චේතනාව ඒ සංඥාව කුමක්ද? ඒක මිරිගුවක් වෙච්ච සංඥාවක් නෙමෙයි නේද? ඒ චේතනාව කිසලරඩොක් චේතනාවක් නෙමෙයි අපි මේ දෙන්න හදන්නේ. හරි එකක් ඒ දෙන්න හදන්නේ. ඉතින් අපි ප්‍රායෝගිකව වැරද්දක් නේ කරන්නේ. ඒ චේතනාව කෙසෙල්ලරටුවක් නම් ඒකේ හරියක් කොහෙද? සංඥා මිරිගුවක් නම් හරියක් කොහෙද? අනේ අපි ප්‍රායෝගිකවම අලුත් තර්කයක් දෙන්න හදනවා මොකද්ද? අර කෙසෙල් දරටුවක් වූ චේතනාවෙන් මිරිගුවක් වූ සංඥාවෙන් එකයි පින්වතුනි එකම එක්කෙනයි මේ දහම දෙන්න පුළුවන් සම්මා සම්බුදු කෙනෙක් විතරයි වෙන කාටවත් බෑ ඒක බුදු කෙනෙකුගේ හැකියාව ඒක අපට අක බුද්ධ විශ්ේ අචින්ත අපි ඕක කල්පනා කරන්න ගියොත් ඔක දුන්නේ කොහොමද කියලා. ඒක අචින්තිය විශයක් පිස්සු හැදෙනවා කල්පනා කරොත්. බුදුරණවහන්සේ දේශනා කරනවා. එපා බුද්ධ විශය කල්පනා කරන්න. ඒක තේරෙන්නේ අචින්තිය එක. අනේ අපි ඉතින් අපේ අපට ඔක ගැලපෙනකොට අපි ප්‍රායෝගිකව ධර්මයට ගිහිලා බුදුරණවහන්සේට ශ්‍රද්ධාව යොමු වෙලා දහම ඇත්තයි කියලා දකින්න යන්න වැඩපිළිවෙලට නොයා එහෙමනම් බුදුරණවහන්සේ දෙන වචනේ චේතනාවේ කොහොමද හරයක් උනේ කියලා හිතන්න යනවා. ඒකයි බුද්ධ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. පච්චේක බුද්ධ පසේ බුදුවරුන්ට දෙන්න බෑ. අනිත් අයට දෙන්න බැරි එකයි. ඇයි අනිත් අය දෙන්නේ කොහොමද? දුන්නොත් දෙන්නේ තමන්ගේ චේතනාවනේ. ඊළඟට ආශ්‍රව වලට හේතුව ආය අවිද්‍යාව. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාස්සව. අන්න ඒ සත්‍ය ඥානියත් එක්කත් සම්මා දිට්ඨියට එනවා. ඊට පස්සේ ප්‍රශ්න අහන්නේ මොකද මේ භික්ෂුන් වහන්සේලා නුවණක්කාරයි. දැන් මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයක් පෙන්වන්නේ. අන්‍යෝන්‍ය ප්‍රත්‍යයක් පෙන්වුවාම අයි ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. ආශ්‍රවයට හේතු අවිද්‍යාව. එතකොට එහෙනම් සත්‍ය දැක්කනම් ආශ්‍රව හම්බ වෙනවද? අනාශ්‍රව ක්‍රියාකාරීත්ව දුර වෙනවා. සත්‍ය දැක්කනම් ආශ්‍රය කියලා කරති දුර වෙනවා. කාමයන්ට යමු වෙන්නේ. කාමයන් කියලා අපට මේ යමක් ප්‍රකට වෙලා හම්බෙලා තියෙන්නේ. පැවැත්මක් අපට මේ ප්‍රකට වෙලා හම්බෙලා තියෙන්නේ මේ ලෝකේ පැනවීමක් කියලා හරි ප්‍රඥප්තියක් කියලා හරි නැත්තම් මේක ස්වභාව ධර්මයක් කියලා හරි මේ පැවැත්මක් විග්‍රහයක් එන්නේ අවිද්‍යාව කියලා විග්‍රහයක් කියන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? අවිද්‍යා ප්‍රත්‍යයෙන්. වෙන දෙයක් ප්‍රත්‍යයෙන් නෙමෙයි. මෙන්න මේ කාරණාව අපි අපි තුලින් ප්‍රතිඋප්පන්න වශයෙන් දකිනවන කුමද්ද දුරවන්නේ සක්කාය දිට්ඨිය ප්‍රතිඋප්පන්න හටගත්ත පංච පාදනස්කන්ධය තුල මම කියලා නොගැනීම ඇති වෙන්නට ඕනේ එතකින් සම්මාදිට්ඨියෙන් යුක්තයි කියනවා අවිද්‍යාව ඇතිතන කාමාශ්‍රවේ භවආශ්‍රවේ අවිජ්ජාශ්‍රවේ කියලා හම්බෙන එක. මෙන්න මේ විදිහට ධර්ම සේනාධිපති ප්‍රඥාවෙන් අග්‍රේස්වර සාරිපුත්ත මහරහතුන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වවදාළ උතුම් සත්‍ය ස්වාක්ඛාතාදී ගුණයන්ගෙන් යුතු උතුම් සත්‍ය පෙන්වලා දුන්නා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ධර්මයක් නෙවෙයි කිව්වේ. පෙන්වුවේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ කුළු ගන්නලා අර ප්‍රඥාව නිසා විවිධ පැතිවලින් බුද්ධ වචනයම විග්‍රහ කරලා පෙන්වුවා. එහෙම නැතුව සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ අදහසක් නෙවෙයි. දැන් බලන්නකෝ සත්‍ය විභංග සූත්‍රය. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විස්තර කරන බුද්ධ වචනේමයි. ශ්‍රාවකයාගේ ලක්ෂණ ඒක. මොකද ඒක කරන්න බෑ. සෝතාපන්න හරි ශ්‍රාවකත්වයට ආවොත් සද්ධානුසාරී හරි ශ්‍රාවකත්වයට යොමු වෙනවනම් කරන්න බෑ. ඇයි කරන්න බැරි? ඒක අලුත් දෙයක් දෙන්නේ කොහොමද? ඒ චේතනාව හරසුන්නේයිනේ. ඒ සංඥාව මිරිගුවක් නේ. ඉතින් දෙයක් දෙයක් දෙන්න බෑනේ. අපි මේ කියන්නේ කාගේ දෙයක්ද? සම්බුදුරජාණන් වහන්සේගේ දෙය. අපේ දෙය නෙමෙයි. එහෙනම් හොඳට බලන්න හිතලා කල්පනා කරලා බුද්ධ වචනේ අපි ඒ ආකාරයෙන් ඉගෙන ගන්නකොට අපේ ජීවිතේ සැබෑ මඟ අපි උදා කරගන්න දක්ෂ වෙන්නට ඕනේ. ඒ ප්‍රතිපදාව සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවක් එක්ක. ඉතින් සම්මා දිට්ඨි සූත්‍රයේ අපි දවස් මං හිතන්නේ 6ක් තිස්සේ කතා කරන්නට යෙදුණා. පටිසමුප්පාදයේ පිළිබඳ විග්‍රහය තිබ්බේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ විග්‍රහය. ඉතින් මේ තුලින් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නට යෙදුණා. ඒ වගේම අපට හැම පැත්තකින්ම මේ ධර්මයේ සත්‍යය කියන පැත්තට යොමු වෙන්නට හැකියාව ලැබෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාර උත්පාදයක් අපට ලැබෙන්නට ඕනේ. එහෙම ලැබුණොත් විතරයි පින්වතුනි අපට බුදුරයන් වහන්සේ පෙන්නපු සත්‍ය කරා යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අපට මේ සත්‍ය කරා යොමු වීමේ හැකියාව අහිමි වුණේ අතීතයේ එච්චරට සක්කාය දිට්ඨිය ප්‍රබලව අපි තුල ක්‍රියාත්මක වෙච්ච නිසා අනවරාග්‍ර වූ කොනක් නොපෙනෙන බුදු වැසට කොනක් නොපෙනෙන ගමනක් අපි ආවේ ඇයි බුදුවරු පහළ වෙලා පිරිනුවම් පාන්න ඇති ළඟ පැවිදි වෙන්න ඇති 이르දි ලබන්න ඇති බඹලව යන්න ඇති සක්විති රජ වෙන්න ඇති සක් දෙවිඳු වෙන්න ඇති ඕන දෙයක් වෙන්න ඇති නමුත් සක්කාය දිට්ඨිය ප්‍රබල වැඩි හැම වෙලෙම තමන් හරි මම හරි මට සැප දෙන්නට ඕනේ සුඛ කාමානි බුහතානි එකෙක් කාමයන්ගෙන් සැප දෙනවා තව කෙනෙක් රූප අරූපයෙන් සැපදෙනවා. තව අය දෘෂ්ටි වලින් සතුට වෙනවා. තමන් තේරුම් කළ සතුට වෙනවා. බුදුරන් වහන්සේගේ ධර්මය මේ ඔක්කොම ඉක්ම වෙන අවේදේත සුඛයක් කරා යන ගමන. පුජ්‍යලයාගේ කෝණයට ගැළපෙච්ච නිසා ලබන සතුටක් නෙවෙයි ධර්මයේදී හම්බ වෙන්නේ. පුජ්‍යලයා මම වැරදි බව හම්බ වෙනකොට මම මම කියලා ගැනීම වැරදි බව හම්බ වෙනකොට දහම හරි බව ඇතිවීමේදී හටගන්නේ ඒ සතුට ඔබට උපනිෂ සූත්‍රය මතකනම් බලන්න කල්පනා කරලා පංච උපාදානස්කන්ධයේ උදේවය හොයාගෙන යනකොට පංච උපාස්කන්ධයේ යෝනිසුමනසිකාරය කරනකොට හම්බ වෙනවා කුමද්ද පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය මේ දුක සකස් වෙන හැටි දුක හම්බ වුණා හේතුප්‍රත්‍යේ අනිත්‍ය නිසා දුක දැක්කා හම්බ වුණා මෙතන මම කියලා ගැනීම වැරදි. ඇති උනේ මොකද්ද ශ්‍රද්ධාව. බුදුරයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙනුයි ප්‍රීතිය හටගත්තේ. එහෙනම් ඒ ප්‍රමුදිත භාවය ප්‍රීතිය සැපය සමාධිය ඇති උනේ තමන් උසස් කරගන්න ගිහිල්ලා තමන් හරි කියලා කරගන්න ගිහිල්ලා නෙවෙයි මෙන්න මේ වර්තමානයේ ප්‍රතිඋපන්න වශයෙන් මේ දකිනකොට ශ්‍රද්ධාව නිසායි ඔය සියලු බුද්ධංග ධර්මවලට යොමු වෙන්නේ. ඒ ධර්මීය හරි නිසා යොමු වෙන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඒකනා තමයි යථා භූත ඥාණයෙන් නිවෙන්නේ. වෙන කවුරුවත් නෙවෙයි. Taman තුල අල්ලගත් සතුටකින් නෙවෙයි. අවේජිත සුඛයකට යොමු වෙන්නට ඕනේ. ඒ නිසා මං හිතන්නේ අද කියපු කරුණු ඔබ හොඳට කල්පනා කරලා බැලුවොත් මේ සියලු කරුණු වලින් මං කැටි කරලා පෙන්නුවේ බුදුරණවහන්සේ පෙන්නපු ප්‍රායෝගික අර්ථයට යොමු වෙන්නට නම් ප්‍රායෝගික දහමට යොමු වෙන්නට නම් ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය දුරවන්නට නම් අපි හැම වෙලෙම අපි තුල ප්‍රායෝගිකව සකස් වෙන පංච උපාදානස්කන්ධය ප්‍රත්‍යুৎপন্ন වශයෙන් සකස් වෙන පංච උපාදානස්කන්ධය මම කියලා ගැනීමෙන් වැරදි කියලා හම්බ වෙන්නට ඕනේ. අපි අද ගොඩක් වෙලාවට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මොකද්ද අපේ හිතට ආපු දෙයක් අපි තේරුම් ගත්තා. ඒක අපේ මූලික දේ තමයි. හැබැයි ඒක හේතුව අපට හම්බ වෙන්නට ඕනේ හරියට. එතකොටයි ප්‍රත්‍යুৎপন্ন වශයෙන් ඒ දේ හම්බ වෙන්නේ. ඒ දේ හම්බ වුණොත් අපට පුළුවන්කමක් ලැබෙනවා. ඒ සත්‍ය කරා යොමු වී සත්‍ය අත්දකිනකොට මම කියලා ගැනීමේ වැරද්ද සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න වටහා ගන්න. එතෙක් හම්බ වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ උතුම් විග්‍රහයත් අප සියලු දෙනාටම උපකාරයක් කරගනිමු. සම්මාදිට්ඨි සූත්‍රය අදින් අවසానයි. ඉතින් තව ටික වෙලාවක් තියෙනවා ප්‍රශ්න කතා කරන්න. දැන් ප්‍රශ්න අහන්න පුළුවන්. තවත් මේ දවස් සති කියන්නේ කොටස් 6කට අපි කර ඒ සියලු දේවල් වල ප්‍රශ්න පැනනගින දේවල් අපිට තවදුරටත් යෝනිසමනසිකාර උත්පාදයේ පිණිස දහමනි තවල් කර ගැනීම පිණිස යොමු වීමට ඒ සාකච්ඡා කරන්න පුළුවන් ඕන ඊළඟ සතියේත් ඉතින් අද කාලේ බලලා අද ප්‍රශ්න අහන ඒවා බලලා අපි ඊළඟ සතියටත් ඒක යොමු කරමු සමහර විට අද පොඩි වෙලාවක් ඉන්න පුළුවන් තව කරන්න පුළුවන් මොකද මෙහිට ගොඩක් වහින්න එනවා අකුණු ගහනවා. ඒ නිසා කාලය අපතේ යවන්න නැතුව ඔබ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න. ත්වන් සරණ. ත්වන් සරණයි ඒ අවිද්‍යාවම තමයි එතන විග්‍රහ කරන්නේ ආශ්‍රව යටතේදී විනා විද්‍යාවක් නෙවෙයි. දැන් අපි ආශ්‍රව කතාව අතහැරලා කතා කරන්න හිතුවොත් එහෙම අවිද්‍යාව කියන මූලික පදනමත් එක්කනේ මේ දුක සකස් වෙලා තියෙන්නේ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අවිද්‍යාව නීවරණානං සත්‍යානං තණ්හා සංයෝජන. අවිද්‍යාවෙන් විතර තණ්හාවෙන් බැඳලා සසර ආවේ. එහෙනම් මේ පැවැත්ම තියෙන්නේම කුමක් එක්කද? අවිද්‍යාව එක්කනේ. එහෙනම් මේ යොමු වෙලා තියෙන්නේ අපි මේ ආශ්‍රව කියන්නේ පල්වෙච්ච ගතියක්. නැත්නම් අපි දැන් අපට ප්‍රත්‍යুৎপন্ন වශයෙන් අපට අනවබෝධයක් හම්බ වුනේ. ඔය ඒ අනවබෝධ නම් වූ ක්‍රියාවක් එක්ක සිදුවීම නිසා. අනවබෝධ නම් වූ ක්‍රියාවක්. දැන් පටිච්ච සමුප්පාදයේ ප්‍රත්‍ය වශයෙන් කතා කරනකොට බුදුරණවහන්සේ ඔකට ආශ්‍රව කතා කරන්නේ නැහැ. මොකද පටිච්ච සමුප්පාදයේ ප්‍රත්‍ය වශයෙන් කරන ක්‍රියාවදී සම්පූර්ණයෙන්ම ඔය ක්‍රියාව ඔක්කොම හම්බ වෙලා. නමුත් මේ අවිද්‍යාව කියන කාරණාව කෙනෙකුට හිතෙන පුළුවන් මේ කොට එහෙම ඇත්තරම හිතෙන්න අවශ්‍යතාවයක් නැහැ කෙනෙක් හරියටම මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තා නම්. මූලාරම්භය අවිද්‍යාව කියන. කොහෙන් ගියත් අවිද්‍යාව මූලාරම්භය. එතකොට මේ මේ අවිද්‍යාව දැන් ඔබ අහලා ඇති අවිද්‍යා පහන සූත්‍රය මට මතකයි. අවිද්‍යාව පෝෂණය වෙනවා පංච නීවරණයන්ගෙන්. අය පංච නීවරණයන්ගෙන් එතකොට පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීරමද උද්දේශ විචිකිච්ඡා. දැන් ඔය කරුණ ටික ගත්තාම ඔය කරුණ ටික තුල තියෙන්නේ මොකද්ද? ඔය සියල්ලක්ම තියෙන අවිද්‍යාවපත්තිය. හැබැයි ඒ පෝෂණය වෙනවා. ඒක තව තවත් වර්ධනය වෙනවා. කුමක් එකද? අවිද්‍යාව එක්ක. මේ අවිද්‍යා ක්‍රියාකාරීත්වය එච්චරටම ප්‍රබලයි. ඒකයි නිදහස් වීම කියන කාරණාව. සත්‍ය දැකීම කියන කාරණාව කෙනෙකුට කරන්න අමාරු බව බුදුරණවහන්සේ අර අස්ලෝමයක් 100කට පල්ලා ඇතින් එල්ලා එවැනි එකට විදිනවට වඩා අමාරුයි කියලා උදාහරණයකට දෙන්නේ. එච්චරටම අවිද්‍යාවෙන් ගැට ගැහිලා තියෙනවා. අපි හැම වෙලෙම කැමති අවිද්‍යාවට යොමු වෙලා සතුටු වෙන්න. ඒ එතන අපට කාමයන් හම්බෙලා නැහැ. හැබැයි ඉතින් භවය හම්බෙලා ඒක අපට එච්චර තේරෙන්නේ නැහෙනි. අවිද්‍යාව එක්කම භවය හම්බෙන්නේ. බුදුරණවහන්සේගේ දේශනා ගත්තොත් ඔය අවිද්‍යා පහන සූත්‍රය, සලායතන, මහා සලායතන සූත්‍රය දුරු කරන්න තියෙන අවිද්‍යාවේ භව තණ්හාවයි කියනවා. අනිත් තණ්හා ටික කියන්නේ මොකද අනිත් තණ්හාවට ප්‍රබලවම හට කාම තණ්හාව හටගන්නේ භව තණ්හාවක් එක්ක. දිට්ඨිකර සූත්‍රය, ලෝකාවල් ලෝකන සූත්‍ර බැලුවොත් මේ ලෝකයා එක එක්කෙනෙක් ඉන්නවා බැසගෙන ඉන්නවා තව එක්කෙනෙක් අතිදාවණය කරන්න හදනවා බැහැගෙන ඉන්න එක්කෙනා අතිදාවණය කරන්න හදන එක්කෙනයි බැහැගෙන ඉන්න එක්කෙනා ඒකෙන් සතුටු වෙනවා අතිදාවණය කරන එක්කෙනා විභව ඒක අයින් කරලා හොයනවා එකක් හැබැයි එතනක් තියෙන්නේ තවත් පැවැත්තක් නයි කොහෙන් ගියත් භවයක්මයි එහෙනම් මේ අවිද්‍යාව භවය කියන එක එකට ගැට ගැහිලා තියෙනවා හැබැයි මේ කාමය කියන කාරණාව ගත්තාම අන්න ඒකට පුජ්‍යලයාගේ සංකල්පයත් එක්ක ඒක යොමු වෙන්නේ. කාමය කියන කාරණා. සංකප්ප රාග පුරුසස්ස කාම. එහෙනම් මේ අවිද්‍යාව කියන එකේ එච්චරට ප්‍රබල භාවයක් තියෙනවා. හේතුව තියෙන්නේ සත්‍යම දැකීමටමයි. හැබැයි මගේ පැත්තට ප්‍රතිඋම්පන්න බවට වැරද්ද යොමු වෙන්න යොමු වෙන්න මොකද වෙන්නේ? අන්න ක්‍රමානුකූලව ඥානය ඇති වෙන්න ඇති වෙන්න එයාට ඒ අවිද්‍යාව හේතුව දුරු වීම හම්බ වෙනවා. දැන් අපි නම් කිරීමකින් මොනවා හෝ දෙයකින් අපි පුජ්‍යලිකව තේරුම් ගත්ත දෙයක් වෙනවා නාම රූපේ ඔන්න විඥානේ. දැන් මේ තේරුම් ගත්තේ පුජ්‍යලිකව. තමන්ගේ කෝණයට ගැලපෙන විදිහට ආ මේකයි නාමය මේකයි රූපේ මේකයි විඥානේ. මේ තමන්ගේ කෝණයට. ප්‍රතිඋප්පන්න වශයෙන් ඕක හම් වෙනකොට තමන්ගේ කෝණයට ගැලපීම නෙමෙයි. දැන් බුදුරයන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මිනු එදුන්නේ පසේ බුදුරයන් වහන්සේට ඕක දෙන්න බෑනේ. ওই පටිච්චසමුප්පාද විග්‍රහය දෙන්න බෑනේ පසේ බුදුරයන් වහන්සේට. ඇයි වචනකින් එක විග්‍රහ කරලා දෙන්න හැකි? දැන් අපට පුළුවන් නේ උනට දෙන්න. අපට මේක පුළුවන් ඇයි? අර බුදුරණවහන්සේ කියපු ටික කියන්නේ වෙන අපේ වෙන විශේෂ හැකියාවක් නෙමෙයි. අපට අපි කියන්නේ බුදුරණවහන්සේ කියව. නමුත් අපට දැන් අපේ ගැළපෙන මේ කරුණ ටික මේකයි නාමයේ මේකයි රූපේ කියලා අපි මොකක් හෝ විග්‍රහයක් දෙනවා. ඒ විග්‍රහය දෙන්නේ බුදුරණවහන්සේ කිව්ව නිසා වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. එහෙනම් ඒකමයි හරි වෙන්නේ. තමන්ගේ පැත්ත නෙමෙයි. ඉතින් ඒ නිසා අවිද්‍යාව ඊතරම්ම ප්‍රබල අපි සසරටම ඇද දාන සසර පැවැත්මට යොමු වෙන ස්වභාවයක් තියෙන්නේ. ඉතින් තව දුරටත් ඔබට ප්‍රශ්න තව කතා කරන්න තියෙනවා නම් අහන්න. ඒ වගේම ඔබට පුළුවන් මේ අවස්ථාවේ කතා කරන්න පහසු නම් ලබන සතියේ සාකච්ඡාව මේ සම්බන්ධයෙන්ම කරනවා නම් නැවත වතාවක් දේශනාව අහලා මේ දේශනා හයක් තියෙනවා මේ හය අහලා ඊමේල් මගින් ප්‍රශ්න අහලා එවන්න පුළුවන්. නැත්තම් වෙන ක්‍රමයකින් හරි එතකොට ඔබට මේ ප්‍රශ්න ඊළඟ සතියේ සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් තව ප්‍රශ්නයක් දෙකක් තියෙනවා අහන්න පුළුවන්. ඉක්මනින් අහන්න මොකද මෙහෙට හරියට ගොරවනවා. ත්‍රිවංශන්. ත්‍රිවංශරණයි බුදුරන් වහන්සේ වදාළ උතුම් බුද්ධ වචනයක් අපි සාකච්ඡා කිරීමෙන් රැස් කරගත්ත මේ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින් කැමැති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා එවැගේම අප නමින් මියගිය සිරිමලගේ ඇත්තන්ට අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් යොදාලා අතිපූජනීය කටකරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේට දරුණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා එවැගේම මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට ගෞතම සාසනයේ නිවී සැනසෙන්න මේ සියලු දේ හේතු වාසනා වේවා ඒ වගේම මේ සවන්ට සිල් සජීවී සාකච්ඡාව මෙහෙවන දරුවත් මහත්මයාට මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට ඒ වගේම අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රූපසිංහ මහත්මයා ඒ වගේම හිටපු නායක හමුදාපතිතුමා වර්තමාන නායක හමුදාපතිතුමා ආදී මේ ධර්ම ප්‍රචාර කටයුතු කරන සෑම සිල් දෙනාටමත් ශ්‍රවණය කර ඔබ සිල් දෙනාටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු දේවල් හේතු වාසනා වේවා සිල් දෙනාට සරණයි